ඉතින් අපි මේ වෙනකොට දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. කාංකා කියන්නේ සැකය. සැකය නැති කරගන්න ආකාරය. සැකය, විමතිය, විචිකිච්ඡාව නියත වශයෙන්ම නැති වෙන්න ඕනේ. මම පසුගිය දේශනාවේ, පසුගිය සතියේ දේශනාවේ පැහැදිලි කරා. නැවතත් සුළු වශයෙන් සිහිපත් කරනවා. චුල්ලසෝතාපන්න වෙන්නේ අපි සෑම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මේ භවයේ තුල යම් අධිගමයක් මාර්ගඵලයක් ලැබලා මේ සංසාර ප්‍රවෘත්තිය කෙටි කරගන්න. මේ සංසාර ප්‍රවෘත්තියේ ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. මේ සංසාර සසරේ පැවැත්මේ නිමාවක් දකින්න. ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තොත් නිමාවක්ම තමයි හොයන්නේ. පැවැත්ම හොයන්නෙම පෘථග්ජන පුච්චලයා. පෘථග්ජන ස්වභාවයෙන් ආර්ය භාවයට පත් වුණොත් යම්කිසි කෙනෙක් එයා නියත වශයෙන්ම හොයන්නේ නිවීමම තමයි, නැවැත්මම තමයි. ධර්මයේ ටිකක් හරි තේරුණා නම් ඒත් හොයන්නේ නැවැත්මයි. එයි. මේ සසරේ මුලක් පෙන්වන්න බෑ. පටන් ගන්න තැනක් හොයන්න බෑ. අඹගස් પરම්පරාවේ වර්තමානයේ පවතින අඹගහේ මොළ හොයන්න ගියොත් කෙනෙක් උමතු වෙනවා. හොයන්න බෑ. අඹගහක් තියෙනවා ඒකෙන් ගෙඩි වැටෙනවා ඒකෙන් අඹයට නැවත පැලවෙනවා නැවත අඹගස් වෙනවා. ඔකේ මුල් પરම්පරාව කියන්න පුළුවන්. හරි කියන්න බෑ. ඒ වගේ තමයි මේ සංසාර ප්‍රවෘත්ති. කාටද කියන්න පුළුවන්? මේ කර්මය කොතනින්ද පටන් ගත්තේ කියලා. ඇයි? කර්මයට විපාකයක් තියෙනවා විපාක විඳින්න අපි ඇවිල්ලා තියෙනවා. විපාක විඳිනවා අපි. ඒ මොකක් හින්දාද? පෙර භවයේ කරගත්ත දේවල්, අතීත භවවල කරගත්ත දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳිනවා අපි. හැබැයි මනුස්ස ජීවිතය තුළ දුක තේරෙනවා. දුක තේරෙන පුච්චලිය ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධහම හොයනවා. නිවැරදිව දුකෙන් නිදහස් වෙනවා නම් මේ ලෝකේ එකම ධහමයි. ඒ තථාගත ධහම. වෙන කිසිම ධහමක් ආගමක් දර්ශනයක් මතයක් අනුගමනය කරලා සියලු දුක් වලින් නිදහස් වෙන්න බෑ. తాවකාලික වශයෙන් සතුටක් සමනසක් ඇති කරගන්නේ ඒක සදාකාලික වෙන්නේ. සදාකාලික දුක් ටික අවසන් කරන්න නම් නියත වශයෙන්ම තථාගත ධහම ධර්මානුධර්ම ප්‍රතිපදා නිවැරදිව පිළිපදින්නම ඕනි. අදත් බණ කියන්නේ සසරින් නිවනට. මාත්‍රකාව යටතේමයි බණ කියන්නේ. ගිය සතියේ මම මතක් කළා චුල්ලසෝතාපන්න වෙන්න පුච්චලේ තමන්ට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. තමන්ට දැනෙනවා මම දකිනවා. කොහොමද දන්නේ කොහොමද දකින්නේ? මෙන්න මේ කරුණු ටික තමන්ගේ සිත තුළ උපදවාගෙන තියෙනවා. අනික් කරුණු බැහැර කළා තියෙනවා. සංයෝජන තුනක් අයින් කරලා. සක්කාය දිටි, විචිකිච්ඡා, සීලපත පරාමාස. සංයෝජන තුන අයින් නැවත කවම කවදාවත් හටගන්නේ. මේ සුළුයෙන් කියන්නේ ගිය සතියේ කිව්වා. ඒ වගේම ඒ සංයෝජන තුන තමන්ගේ මනසින් ඉවත් වෙච්ච බව දන්න ගන්නවා දකිනවා වගේම දික්ටිගත සම්පේයුක්ත සිත හතර සහ විචිකිච්ඡා සම්පේයුක්ත සිත ආයි නැවත කවම කවදාවත් හටගන්නේ. දික්ටිය කියන්නේ වැරදි දැකීමත් එක්ක යෙදෙන සිත අසංකාරික සසංකාරික තමන්ගේ වොමනාවෙන් හෝ අනුන්ගේ මෙහෙයීමෙන් සසංකාරික. ඒ සිත හතර සහ උපේක්ඛා සාගත විචිකිච්ඡා සම්පේයුක්ත සිත ආයි නැවත කවම කවදාවත් හටගන්නේ. තමන් දැන ගන්නවා තමන් දැක ගන්නවා. ඒ විතරක් නෙමෙයි. තව තියෙනවා. නිර්වාණ ධර්මය හැර අනිත් සියලු ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව Taman දැනගන්නවා Taman දැක ගන්නවා. හේතු ප්‍රත්‍යයෙන් හේතු කියන්නේ මූල ධර්ම ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව නිවන හැර අනිකු සියලුම දේවල් Taman දැන ගන්නවා Taman දැක ගන්නවා. තව කරුණ තියෙනවා. ඒ තමයි 73ක් ඥාන තියෙන බුදුරජාන් වහන්සේට. ඒ ඥාන හතරක් උපදවාගෙන ඉවරයි කියලා තමන් දැනගන්නවා තමන් දැක ගන්නවා. සුතමේ ඥාන කනින් අහලා දැනගන්නා වුණා. ඒ අසූ ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානයයි. ඒ දහම ඇහුවා නිවැරදි කියලා තේරුම් ගත්තා අවබෝධ කරගත්තා ඒ අනුව සංවරයි. අසූ ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානයයි. ඒ සීලයෙන් සිත එකඟ කිරීම, තැන්පත් කිරීම සමාධි භාවනාවේ ඥානයයි. සිත තැන්පත් විසිරෙන්නේ ඒක අරමුණක රඳවන්න පුළුවන් සමාධි සමාධි භාවනාවෙන් හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දැනීම ධම්මටිති ඥානෙ හේතු ප්‍රත්‍යයන් මේ හේතුවෙම තමයි මේ ඵලය හටගත්තේ ධම්මටිති ඥානෙ මේ ඥාන හතර උපදවා ගත්ත බව තමන් දන්නවා තමන් දකිනවා විසුද්ධි මාර්ගයෙන් හතරක් සම්පූර්ණයි කියලා දන්නවා දකිනවා සීලෙම සම්පූර්ණයි කියලා තමන් දන්නවා තමන් දකිනවා. චිත්ත ඒකාග්‍රතාවෙන් තමන් සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා තමන් දැක ගන්නවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා මනාව තමන් දන්නවා දැනගන්නවා තමන් දැක ගන්නවා. දිටි විසුද්ධි සැකයක් නැහැ ධම්ම ත්‍රිති ඥානය තුල සිත පවතිනවා හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දාන්නා කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණයි කියලා Taman දැන ගන්නවා දැක ගන්නවා ඒක තවත් කාරණයක් අනිත් එක තමයි පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ආස්වාදය දන්නේ පංච කිව්වේ පහට උපාදාන කිව්ව තදින් ගන්නවට ස්කන්ධ කිව්ව ගොඩවල් වලට කෙනෙක් නෑ පුච්චලෙක් නෑ සත්වෙක් නෑ ජීවෙක් නෑ මම කියලා නෑ මගේ කියලා ගන්න බෑ විශ්වයේ තියෙන කිසි දෙයක් ගන්න බෑ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආස්වාදය දන්න ඒ පිළිබඳව සතුටක් සොම්නසක් සිතේ උපදිනවා නම් ඒ ආස්වාදය මේ කෙටියෙන් කියන්නේ පසුගිය සතියේත් කියලා තියෙන ඔක විස්තර ඒකේ ආස්වාදය දන්න සතුටක් සොම්නසක් උපදිනවා ඒකේ ආදීනමයක් තියෙනවා වෙනස් වෙනවා පෙරලනවා තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ ආදීනවේ. ඒ දෙක අතහැරියන නිස්සරණයයි. මනසින් අතහැරියන නිස්සරණයයි. එතම සැනසෙල. අන පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය දන්නවා, ආදීනවය දන්නවා, නිස්සරණය දන්නවා. අනිත් එක තමයි ඒකාන්ත සීලෙන් යුක්තයි. පන්සිල්. මොන හේතුවක් නිසා පන්සිල් කඩන්නේ සෝවන් පුච්චලයක්. චලසෝතාපන්න පුච්චලයා. Taman ළඟ තියෙනවා නම් මේ කියපු කරුණු ටික දැනගන්න, දැකගන්න Taman චලසෝතාපන්නයි කියලා. ගැටලුවක් නැහැ එතනින් එහාට. කිසිම ප්‍රශ්නයක් නැහැ. හය දවසේ බණ ඕනෙත් නැහැ, හත් දවසේ දාණේ ඕනෙත් නැහැ. පාංශකූලේ ඕනෙත් නැහැ. තුන් මාසේ බණ ඕනෙත් නැහැ, තුන් මාසේ දාණේ ඕනෙත් නැහැ. අවුරුද්දේ බණ ඕනෙත් නැහැ, අවුරුද්දේ දාණේ ඕනෙත් නැහැ. දාණේ ඕනේ පෘථග්ජන පුච්චලයට. ආර්ය පුච්චලයට අවශ්‍යද? චුල්ල සෝතාපන්න නම් එයා නියත වශයෙන්ම ගොඩ වෙන්නේ ගොඩ වෙලා ඉවරයි නිවනට. සෝත සැඩපහර ආපන්න බැස්සා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නිවැරදිව බැස්සා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවැරදිව බැස්සා නම් ඒ සැඩපහරට බැස්සා නම් එයා නියත වශයෙන් මේ ගොඩ වෙන්නේ නිවනින්. එහෙනම් පසුගිය දේශනාවේ කරුණු හතරක් හතරක් පිළිබඳව දේශනා කළා. සූත්‍රයක් ඇසුරු කරගෙන සංයුක්ත නිකායේ කාලාරක්කත්තිය වගේ තුන්වෙනි සූත්‍රය ඥාන වස්තු සූත්‍රය. ඥානය කියන්නේ නුවණ වස්තුවක්. වටිනා වස්තුවක්. පසුගිය සතියේ උපාදානයට එනකන් කිව්වා. උපාදාන පිළිබඳව ඥාණය, උපාදාන හේතු පිළිබඳව ඥාණය, උපාදාන නිරෝධ පිළිබඳව ඥාණය, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥාණය. ජරා මරණ වල හතරක් කිව්වා පසුගිය සතියේ. ಜಾති වල හතරක් කිව්වා. ಜಾති ඥාණය, ಜಾති සමුදය ඥාණය, ಜಾති නිරෝධ ඥාණය, ಜಾති නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාණය පසුගිය සතියේ තියෙනවා. භව පිළිබඳව ඥානය, භව සමුදය, භවය ඇතිවන හේතු පිළිබඳව ඥානය, භව නිරෝධ ඥානය, භව නැති කිරීම පිළිබඳව ඥානය, භව නැති කිරීමේ මාර්ගය පිළිබඳව ඥාන හතරක් පසුගිය සතියේ කිව්වා. උපාදානෙ පිළිබඳවත් එකක් කිව්වා පසුගිය සතියේ කාම උපාදාන. චුට්ටක් මතක් කරගන්න. කාමය කියන්නේ කැමැති. කැමැතිනේ ඇහැටත් කැමති ඇහෙන් විඳින්නත් කැමති නෑ කිව්වොත් බොරු. කනටත් කැමති, කනෙන් විඳින්නත් කැමති. නාසයටත් කැමති, නාසයෙන් විඳින්නත් කැමති. දිවටත් කැමති, දිවෙන් විඳින්නත් කැමති. ශරීරයටත් කැමති, ශරීරයෙන් විඳින්නත් කැමති. මනසටත් කැමති, මනසෙන් විඳින්නත් කැමති. කැමතිද නැද්ද? කාම උපාදානේ. තදින් අල්ලගෙන ඉන්නවා. ග්‍රහණය කරගෙන ඉන්නවා. මනසින් අල්ලගෙන ඉන්නේ. ග්‍රහණය කරගෙන ඉන්නවා. මොනවාද ග්‍රහණය කරන්නේ? ତර උපාදානය පිළිබඳව ඥානය. ඥානය කියන්නේ නුවණ. අල්ලගෙනද නැද්ද? ගෙවල් දොරවල් අල්ලගෙන ඉන්නේ. අතහරින්න කැමති නෑ. යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් මේ සියල්ල අයිති වෙන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපේටයි. ඒ සෑම දෙයකම තියෙන්නේ තද ගතියක් තියෙනවා, දියර ගතියක් තියෙනවා, උෂ්ණයක් තියෙනවා, වාතයක් තියෙනවා. හැබැයි Taman හිතනවා වස්තු කියලා. gedara වස්තුවක්. යාන වාහන වස්තුවක්. ඉඩකඩ වස්තු. හැබැයි සතර මහා ධාතුන්. තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතයෝකේ තියෙන. එහෙම දකින්නේ gedara. යාන වාහන, ඉඩකඩ, මිල මුදල්, රන් රිදි මුතුමෙනි. අබුදරුවෝ දැන් මනසින් අල්ලගෙන නැද්ද? මානසික වෙනාම ධර්මයක් නේ. අර සියල්ල මොනවද? රූප ධර්මනේ. රූප ධර්ම කිව්වේ සතර මහා ධාතුනේ. දැන් මොනවද සිතුවිල්ලෙන් අල්ලන් තියෙන්නේ? නාම ධර්මයෙන් රූප ධර්මයන් අල්ලගෙනද? දැන් මම අල්ලගෙනද? මම කියන තැනම දිටි. මගේ කියන තැනම දිටි. මට අයිති කියන තැනම දිටි. දිට්ටි වල නේද බැසගෙන ඉන්නේ. සිතුවිල්ලක් නෙමෙයිද? සිතුවිල්ල කියන්නේ නාම ධර්මය. උපාදාන කියන්නේ නාම ධර්මය. ඒතොර ඒ හටගත්තු සිතුවිල්ල තදින් ග්‍රහණය කරගෙන නැද්ද අර වස්තු ටික? අභ්‍යන්තර හා බාහිර. අසකනාසය දිව ශරීරය මනසත් තදින් අල්ලගෙන ඉන්නේ. අර කියපු වස්තු ටිකක් තදින් අල්ලගෙන ඉන්නේ කාම උපාදාන. තියනවද නැද්ද? නැද්ද? අතහැරියද? නෑ අතහරින්නේ. පෙර භවයේ අතහරින්න බැරි වුණ නිසා මේ භවයට ආවා. දැන් මේ භවයේත් අතහරින්නේ නැත්තම් ඊගා භවයට යන්න වෙනවා. ආ යන්න දෝනේ. දැන් මේ භවයේ ඉවරයක් කරගන්න ඕනේ. එහෙනම් අතහරින්න තියෙන්නේ නාම ධර්මයයි. රූප ධර්මයි තීච්ඡායි. හැබැයි නාම ධර්මය සකස් වෙච්ච ගමම්ම ඒ රූප ධර්මයන් මේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා, උදව් වෙනවා. ඒ අනුව සිතුවිලි හදනවා, සිතුවිලි හදනවා, සිතුවිලි හදනවා. හදන සිතුවිලි ක්ෂණයෙන් නැති වෙනවා. රූපේ නාමයට ප්‍රත්‍යද? නාමේ රූපයට ප්‍රත්‍යයි, රූපේ නාමයට ප්‍රත්‍යයි. එහෙනම් උපාදානය පිළිබඳව ඥානය. නැ කාම උපාදාන. භවයත් උපාදාන කරන්නේ. ඊගා භවය දැන් හොඳ එකක් කොනේ. බහුපාදාන. වැඩි දෙනෙක් කුසල් කරන්නේ පින්දහම් සිද්ධ කරන්නේ බහුපාදානි. ඊගව භවය හොඳ එකක් හදාගන්න. අනේ මේ භවය බැරි වුණොත් rahat වෙන්න ඊගව භවය කොහොම හරි එකක් හදාන්න ඕන වෙන්න බැරි වුණොත් එහෙම ඊගව භවය හොඳ එකක් හදාගන්න. බහුපාදානෙන් නෙමෙයිද පින්කම් කරන්නේ. කාම උපාදාන භව උපාදාන. දික්ටි උපාදාන. දික්ටි දිට්ටි වලට පිළිතුරු තියෙන පටිච්චසමුප්පාදය තුළ. සියලු දිට්ටි වලට සාස්වත උච්ඡේද සියලු දිට්ටි වලට 62ක් දිට්ටි වලට නිවැරදි පිළිතුර තථාගතයන් වහන්සේ දේශනා කළේ පටිච්චසමුප්පාදය තුළ. සියලු දිට්ටි මෙදෙන්න නම් මේ පටිච්චසමුප්පාදයම අවබෝධ කරගන්න ඕනේ. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වීමෙන් විතරමයි. මේ තුළ සියල්ල තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් දිට්ටි දිට්ඨි පිළිබඳව මම දිට්ඨි විසුද්ධියේදී අනන්ත ප්‍රමාණ දේශනා කරලා දිට්ඨි පිළිබඳව දිට්ඨියෙන් පිරිසිදු වෙන්නේ කොහොමද කියන ආකාරය. තාම තියෙනවා දිට්ඨි උපාදාන. තියෙනවා තාම. නෑ සම්මා දිට්ඨියට එනකන් තියෙනවා. සම්මා දිට්ඨියට ආපු දා සියලු දිට්ඨි වලින් මිදෙනවා. ඒතොර එහෙනම් උපාදානය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක නාම ධර්මයක්. ඒතොර කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි පටිච්ච උපාදාන අන්තවාද උපාදාන. දැන් මම කිව්වේ මොකේද? සතර මහා ධාතුන්ට මම කියනවද? දැන් මේ ශනියස් ශනියස් ශනිය පාස උපදින සිටිවිලි වලට මම කියනවද? කෙස් වලට මම කියනවද? ලොම් වලට මම කියනවද? නිය වලට මම කියනවද? සම්මස්නහර ඇට ඇට ලොඳ වලට මම කියනවද? එහෙම නැත්නම් ඒක කොටස් ටිකක්ද? ද්‍රව්‍යයන් ටිකක්ද? බුද්ධියෙන් ගන්නේ. ද්‍රව්‍යයන් ටිකක්. කොටස් ටික. මගේ කියන්න බෑ. ඇයි? සතර මහා ධාතුනේ. සියල්ල සකස් කරලා තින්නේ සතර මහා ධාතු. එහෙනම් මම කියන්න බෑ කොටස් රාශියක් එල්ලලා තියෙනවා මේක ඇතුලේ. විවිධ කොටස් ටික අභ්‍යන්තරේ නැද්ද? වකුගඩු අක්මාව පෙනහල්ල පපු මාස හෘදය බොකු බඩවැල් පිත්තාස නැද්ද එල්ලගෙන එල්ලගෙන දැන් ඔක එල්ලගෙන ඔක මගේ ඔය ටික ඔක්කොම එල්ලගෙන මගේද සතර මහා ධාතුන්ගේද පඨවි ආපෝ ඒගොල්ල තමයි අයිතිකාරයෝ. මේ අන්තවාද උපාදානය. මම මගේ කියලා ගන්න. එහෙනම් සතර මහා ධාතු මට අයිතිද? කර්මයට අයිති. එයි. ඔය සියල්ලේ හටගැන්ම, හැඩය, පැවැත්ම අවසානයේ තීරණය කරේ මමද මට තීරණයක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් කර්මයේ විසින් තීරණය කළා ඉවලද? පටන් ගැනීම සංකාරපච්චය විඥානං කියනකොට පටන් ගත්තේ කර්මයෙන්නේ. සංකාර කිව්වේ කර්මවලට. ඒයින් නම් බැසගත්තේ. එතකොට කර්ම නෙමෙයිද ප්‍රත්‍ය උනේ මේ භවයට එන්නේ. එහෙනම් ඒක පටන් ගන්න මොකෙන්ද? කර්මයෙන්. හැඩය උසද මිටිද කැතද ලස්සනද කොච්චර කාලයක් තියනවද අඩු කාලයෙන් යනවද බෙල්ල පැත්තකට ගිහින්ද අතක් නැද්ද කකුලක් නැද්ද වකුගඩු අක්‍රිය කළාද? පෙනහළු පුංචි කාලේ ඉඳලම අපහසුතාවයක්ද? හෘද වස්තුව දුර්වලද? ඔය ස්වභාවය හැදුවේ කවුද? පැවැත්ම හැදුවේ කවුද? කාලය තීරණය කරේ කවුද? කවුද තීරණය කරේ? අවසානයේ තීරණය කළේ කවුද? කර්මය. එහෙනම් මට අයිතිද? ආ? එතකොට මමද නැ කොටස් ටිකක් තියෙනවා. මගේද සතර මහා ධාතුන්. මට අයිතිද? කර්මයට අයිති. හැබැයි අන්තවාද උපාදාන මම මගේ. හරිද? දිටි. තේරෙනවද කියන එක? පැහැදිලිද කියනවා? එහෙනම් කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන, අන්තවාද උපාදාන මේ පිළිබඳව කලිනුත් දේශනා කළ තියෙන ගොඩක් ඒකට. මේ මේ ප්‍රත්‍ය විභාගය පෙන්වන්නේ. එහෙනම් උපාදාන පිළිබඳව ඥානය නුවණින් දැනගත්තා. උපාදානයක් තියෙනවා. ඒ උපාදානයේ කියන එක සිතුවිල්ලක්ද? සිතුවිල්ලක් විතරයි. එහෙනම් උපාදාන පිළිබඳව ඥානය. උපාදාන සමුදය පිළිබඳව ඥානය. උපාදානයට හේතුව සමුදය කියන්නේ හේතුවයි. හේතුව පිළිබඳව ඥානය. තණ්හාපච්ච උපාදාන. ඇලීම නෙමෙයිද තදින් ගන්න හේතු වෙන්නේ. යම් තැනක සිත ඇලුනද එතන තදින් ගන්නවද නැද්ද? හ්ම්. ඒතකොට තණ්හාපච්චා උපාදාන. ඒතර තණ්හාව කියන්නේ සිතුවිල්ලක්ද? නාම ධර්මයක්. ඒ සිතුවිල්ල නැමැති නාම ධර්මය අර උපාදානය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? ඒකනේ සමුදය පිළිබඳව ඥානෙ. සිත ඇලුනද යම් තැනක එතන තදින් ගන්නවා. එහෙනම් තණ්හාව නැමැති සිතුවිල්ල හැවත් ඒ නාම ධර්මය ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක. පිහිටයි කියන එක, උදව් කළා කියන එක. එහෙනම් නාම ධර්මයේ ඉස්සරහා නාම ධර්මයට ප්‍රත්‍යද? ඒතර උපාදානය පිළිබඳව ඥාණය තියෙනවා. උපාදාන සමුදය පිළිබඳව ඥාණය තියෙනවා. උපාදාන සමුදය තමයි තෘෂ්ණාව. ඇලෙන තැන නෙමෙයිද තදින් ගන්නේ. දරුවාට ඇලිලා හින්දා නෙමෙයිද දරුවාව තදින් අල්ලන් ඉන්නේ. ආ? ගේ දොරට ඇලිලා හින්දා නෙමෙයිද ගේ දොර තදින් අල්ලගෙන ඉන්නේ. මගේ නිවස කියලා. ඔප්පු කොල කෑල්ලකට ලියාගෙන ලොය ගාවට ගිහලා කොල කෑල්ලකට ලියාගෙන අල්මාරිය දාගෙන පරිස්සම් කරන් ඉන්නේ ඇලුන හින්දා නෙමෙයිද? ඒක උපාදාන නැද්ද? එහෙනම් ඇලෙන තැන උපාදානයක් තියෙනවද? ඒතර ඇලෙන කියන්නේ සිතක්. ඇලෙන සිතින් උපාදානය කියන්නේ සිතක්. ඒතර ඇලෙන සිත උපාදානයේ නැමැති සිතට ප්‍රත්‍යද? නාමේ නාමයට ප්‍රත්‍යයයි. තේරෙනවද කියන එක? එහෙනම් උපාදානය පිළිබඳව ඥානය තියෙනවා. ඊට කලින් තියෙන ඥාන ටික ඉස්සරහ ධර්මදේශනාවෙන් අහන්න. මේ කියන්නේ ඒක අනිත්‍යක. එහෙනම් උපාදාන පිළිබඳව ඥානය තියෙනවා. උපාදාන සමුදය පිළිබඳව ඥානය තියෙනවා. ඇලෙන හින්දා තමයි තදින් ගන්න කියන ඥාණය තියෙනවා. උපාදාන නිරෝධ ඥාණය. කදින් ගන්න එක අයින් කරන්න නම් ඊට කලින් තියෙන එක අයින් කරන්න ඕනද නැද්ද? මොකක්ද අයින් කරන්නේ? උපාදාන නිරෝධ ඥාණය ආව මන් තණ්හාව අයින් කරන්න ඕනේ. මේ ඇලෙන සිත මං අහකට ගන්න ඕනේ. උපාදාන නිරෝධ ඥාණය. උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. ඒ උපාදානය නිරුද්ධ කරන්න නම් අවසන් කරන්න නම් ඊට කලින් තියෙන ධර්මතාවය අවසන් කරන්නම ඕනේ. එහෙනම් ඒ කලින් තියෙන ධර්මය අවසන් කළොත් ඒක Nirodhayai, Nirodhaya පිළිබඳව ඥානයයි. ඒකට Nirodhagaamini upadana, Nirodhagaamini ප්‍රතිපදා පිළිබඳව ඥානය ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහෙන්ද ආවේ එතනට? ඒ ඇලෙන සිත ග්‍රහණය සිතට ප්‍රත්‍ය කරගත්තේ ඒක නිවැරදිව දැනගත්තේ නිවැරදිව දැකගත්තේ ඒ සිදුවෙන සිදුවිල්ල නිවැරදිව දැනගත්තේ දැකගත්තේ මනසින් අවබෝධයෙන් ගත්තා මොන මාර්ගය ඇවිල්ලාද කුමන මාර්ගය ඇවිල්ලාද ගත් ආරියෂ්ඨාංගික මාර්ගය ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්පයයි ඒ පිළිබඳව නිවැරදි දැකීම තණ්හාව නැමැති නාම ධර්මයම තමයි උපාදානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙන්නේ කියලා නිවැරදිව දැක්කද සම්මාදිට්ඨි ප්‍රඥාවයි සීලයක පිහිටියා නොවිසිරණ සිතින් විභාග කළා විසිරෙන්නේ නැති සිතින් තන්පත් සිතින් එකඟ වූ සිතින් විභාග කළා පරීක්ෂා කළා බෙදුවා වෙන් කර කර බැලුවා ප්‍රඥාවෙන් නැගිට්ට අවබෝධයෙන්. සීල සමාධි. ඒතොර ඒක නෙමෙයිද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ උපාදාන පිළිබඳව නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානයයි. මේකම තමයි මග. එතකොට මේ මග මොකක්ද? ආ තථාගතයන් වහන්සේ විවෘත කළ මග නෙමෙයිද? නිරෝධයයි නිරෝධ කරන මාර්ගයයි දේශනා කරන්නේ බුදු කෙනෙක්. නිවනයි නිවනට යන මගයි දේශනා කරන්නේ බුදු කෙනෙක්. උපාදානයේ උපාදානයට හේතුවයි සමුදයයි ලෝකේ පවතිනවා. හැබැයි ඒ නිදහස් වෙන ආකාරය හා ඒ මග දේශනා කරන්නේ බුදු කෙනෙක්. එහෙනම් උපාදානය පිළිබඳව ඥානය දැන් තියෙනවද? නුවණින් දැනගත්තද මගේ මනස උපාදාන වෙනවා කියලා? තදින් අල්ල ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. දැන් ග්‍රහණය කරගෙන ගෙනියන්න පුළුවන්ද? ගෙනියන්න බෑ. යම් තැනක සිත ග්‍රහණය කරගත්තද එතන නියත වශයෙන්ම ප්‍රතිසන්දියක් අරන් දෙනවා. අවසාන අවස්ථාවේ මතක් වුණොත් තමන් වගා කරන්නේ කුඹුරන රැට යනවා පැල් රකින්න පැලට යනවා ගහවට අවසාන අවස්ථාවටම සීපත් උනේ කුඹුරයි. තාත්තා ඉන්න ගහේ පැල උඩ. පුතා රැයට යනවා පැල් රකින්න. බය වෙලා එනවා ආපහු ගෙදර. අනේ ආමේ තාත්තා ඉන්නනේ පැලේ. ඇයි? තාත්තා ගිහිල්ලා නැහැ. පැල් රකින්නවා. උපාදාන පච්චා නැවත භවයක් හැදුවද? හදාගත්ත ගේ නම් මතක් වුණේ. ඉතින් ගෙදර ඉන්න අදර මුල්ලේ. ඊට පස්සේ දුම්මල ගහන්න තමයි තියෙන්නේ. නැත්නම් පිළිගන්නේ ඉන්නවා නැත්නම් පිටිපස්සේ ඉන්නවා. සර ගහක් තියෙනවනම් ගහට වෙලා ඉන්නවා. එහෙනම් උපාදාන සමුදය උපාදාන ඥානය මේ උපාදානය කරගත්තොත් මොකද්ද මට ලැබෙන්නේ? මනසාත්භාවයක්ම ලැබෙයිද? නාම රූප දෙකක්ම නැවත හම්බෙයිද? එහෙම නැත්නම් මේ නාම රූප දෙක ප්‍රේතෙක් කලෙවයිද? එහෙම නැත්නම් තිරස්චාන හරහට යන කෙනෙක් කෙවලෙයිද? තීරණය කරන්නේ සිතුවිලි. අර උපාදානය කරගත්ත ආකාරයම තමයි තීරණය කරන්නේ. හරහට යනවද? නොපෙනි ගිය වටේ ඇවිදිනවද? දොර මුල්ලට වෙලා ඉන්නවද? වහල යටලියට වෙලා ඉන්නවද? අර කුඹුරේ පැලට වෙලා ඉන්නවද? ගේ මිදුලේ තියෙන තුම්මන් හන්දියට වෙලා ඉන්නවද? සිතුවිල්ලම උපාදානයම තමයි තීරණය කරන්නේ. නැවත භවයක් හදන්නේ. එහෙනම් උපාදාන පිළිබඳව ඥානය උපාදාන නිරෝධ පිළිබඳව ඥානය ඇලෙන හින්දා නෙමෙයිද තදින් ගන්න හේතු අයින් කරන්න හේතු අයින් කළොත් ඇලෙන සිත අයින් කරගත්තොත් උපාදානන්නේ උපාදානයක් නැත්තම් ඒ සිතුවිල්ල නැවත භවයට ප්‍රත්‍ය වෙන්නේ නැහැ භවයට ප්‍රත්‍ය වෙන්නේ නැත්තම් පහළ වීමට ජාතියට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ජාතියට උපකාර වුණේ නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසන් නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. අවසන්. නිරෝධෝ කියන්නේ අවසන් කියන එක. මොනවද අවසන්? දුක්ඛ දෝමනස්ස ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ මනත් නිරුජ්ජಂತಿ පැවැත්මට ගියොත් සම්භවಂತಿ නැවැත්මට ගියොත් නිරුච්ඡanti. මොකක්ද හොඳ එක? කැමැතිනම් පැවැත්ම ගෙනියන්න. හැබැයි අර දුක්ඛ දෝමනස්යන් ටිකත් ඉතින් කැමැත්තෙන් බාර ගන්න. ජරා මරණ ටිකත් කැමැත්තෙන් බාර ගන්න. ශෝක පරිදේව ටිකත් කැමැත්තෙන්ම ගන්න. ඇයි අකමැති වෙලා වැඩක් නැහැ ලැබෙනවමයි. එතකොට ඒවට මොකද කරන්නේ? කරන්න දෙන්නේ ගන්න වෙනවා. හොඳයි නැවැත්මනේ. දැන් නවතින්නේ නාම රූප දෙකේ ක්‍රියාවක් නවතින්නේ. පුජ්‍යලෙක් වෙන්නේ මෙතන පරලෝ යන පුජ්‍යලෙකුත් නැහැ. නැවත උපදින පුජ්‍යලෙකුත් නැහැ. නාම ධර්ම දෙකක් සකස් වෙනවා. නාම රූප දෙකක් සකස් වෙනවා. එහෙම නැත්නම් නාම ධර්මයක් සකස් වෙන තැන් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක හතරේ. එහෙම නැත්නම් රූපේ විතරක් සකස් වෙන තැනක් තියෙනවා. සංඤතලේ. අනේ සියලුම තැන් වල සකස් වෙන්නේ නාම රූප දෙකයි. තේරෙනවද කියන එක? එහෙනම් උපාදාන පිළිබඳව ඥානය දැන් හරි. උපාදාන සමුදය ඥානෙ මම තණ්හාව අයින් කරන්න ඕනේ මේක අයින් කරන්න නම්. ඒ උපාදාන නිරෝධ පිළිබඳව ඥානය උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය ඥාන හතරයි. දැන් ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව පිළිබඳව ඥාන හතරක් තියෙනවා. තෘෂ්ණාව පිළිබඳව ඥාන හතරක් තියෙනවා. මහණෙනි තණ්හා පිළිබඳව ඥානය. තණ්හා සමුදය පිළිබඳව ඥානය. තණ්හා නිරෝධ පිළිබඳව ඥානය. තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. තණ්හාව. තණ්හාව කියන්නේ දැන් සිත ඇලෙනවද? මොනවටද ඇලෙන්නේ? අභ්‍යන්තර රූප ටිකටත් ඇලෙනවා. බාහිර රූප ටිකටත් ඇලෙනවා. අභ්‍යන්තර වේදනාවට සිත ඇලිලාද? සංඥාවට සිත ඇලිලාද? සංස්කාරයන්ට සිත ඇලිලාද? විඥාණයට සිත ඇලිලාද? ස්කන්ධ පංචකයටම සිත ඇලිලාද? තණ්හාව 60 තැනක හට ගන්නවා 108 ආකාරයකට. 60 තැනක හට ගන්නවා. තෘෂ්ණාව 108 ආකාරයකට. 60 තැනක් තියෙන තෘෂ්ණාව හට ගන්නවා. තණ්හා පිළිබඳව ඥානය. කොහෙද හැට? රස කන නාසය දිව ශරීරය මනස ద్వාර හයක් තියනවාද? ඒ ద్వාර හයට බාහිර අරමුණු හයක් එනවාද? අරමුණු හයටත් ඇලෙනවද? මේ ద్వාර හයටත් ඇලෙනවා. අරමුණු හයටත් ඒ බාහිර අරමුණු මේ ద్వාරත් එක්ක ගැටීම නිසා හටගන්න සිතටත් ඇලෙනවද? චක්කු විඥාන, සොත විඥාන, ඝන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ විඥාන හයටත් ඇලෙනවද? පින්න සංගති පස්සෝ. ස්පර්ශ හයටත් ඇලෙනවා. ඒ කරුණ එකතු කරන ස්පර්ශයයි. චක්ක සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. ස්පර්ශ හයටත් ඇලෙනවද? ඇලෙනවා. ඒ ස්පර්ශය නිසා විඳීම හයටත් ඇලෙනවද? ඔව්. සිත ඇලෙනවද නැද්ද? සංඥා හැටත් ඇලෙනවද? හඳුන ගන්න රූප සංඥා. සිත ඇලෙනවා. ශබ්ද සංඥා. එතනට සිත ඇලෙනවා. ගන්ධ සංඥා. එතනට සිත ඇලෙනවා. රස සංඥා. හඳුනගත්තා ගමන් ඇලෙනවද? පොට්ටබ්බ සංඥා. පහසටත් ඇලෙනවා. ධම්ම සංඥා. අරමුණ වලටත් ඇලෙනවා. සංඥා හැටත් ඇලෙනවා. සංචේතනා හැටත් ඇලෙනවා. චේතනා කිව්වේ කර්මවලට. රූප සංචේතනා රූපය මූලික වෙලා හටගන්න සිත බලවත් වෙන තැනක් තියෙනවා. රූපයට ඇලුනා නම් ඒ අනුව සිත බලවත් වෙන්නේ නැද්ද? ආ රූප සංචේත. ශබ්දයට ඇලුනා නම් ඒ පිළිබඳව සිත බලවත් වෙන්නේ නැද්ද? සිත බලවත් වීම සංස්කාර හේවත් කර්මයයි. සිත බලවත් වුණාද? සංස්කාර හේවත් කර්මයයි. ගන්ධ සංචේතන. ගඳ සුවඳ මූලික කරගෙන, නාසය මූලික කරගෙන කර්ම හට ගන්නවද? ඒකට සිත ඇලෙනවද? රස සංචේතන රසය මූලික කරගෙන සිත ඇලෙනවද? කර්ම හට ගන්නවද? සිත බලවත් වෙනවද? පොට්ටබ්බ සංචේතන. පහස පිළිබඳව ඒ අනුව ඒ ඒ අනුව ඇලිලා ඒ අනුව සිත බලවත් වෙනවද? ධම්ම සංචේතන. අරමුණ පිළිබඳව සිත ඇලෙනවද? සංචේත. චේතන හයටත් සිත ඇලෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ හැයට සිත එළෙනවා. රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරනවා. රූප පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? සිත එතන ඇලෙනවා. ශබ්ද පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? සිත එතන ඇලෙනවා. කල්පනා කරනවා. සිත එතන ඇලෙනවා. සුවඳ පිළිබඳව කල්පනා කරනවද? සිත එතන ඇලෙනවා. රසයන් පිළිබඳව කල්පනා කරනවද? සිත එතන ඇලෙනවා. පහස පිළිබඳව කල්පනා කරනවද? සිත එතන ඇලෙනවා. අරමුණු පිළිබඳව කල්පනා කරනවද? සිත එතන ඇලෙනවා. විතර්ක හයට සිත ඇලෙනවද? විතර්ක හයට ඇලෙනවා නම් ਵਿਚාර හයටත් එතනින් ඊගාවට යන්නේ ਵਿਚාර වලට සොයා බලනවා. සොයා බලනවා. මම මීට කලිනුත් දේශනා කළා. කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. කාම ධාතු මේ ඔක්කොම. අභ්‍යන්තර බාහිර සියලු මේවා කාම ධාතු නෙමෙයි. තමන් කැමති ඒවා කාම ධාතු. කැමති කියන්නේ කාම. කාම ධාතුව නිසා කාම සංඥා උපදිනවා. සංඥාව කියන්නේ ඒ කාම වස්තුන් හඳුන ගන්න. හඳුන ගන්න. කාම සංඥාව නිසා කාම ඡන්දය උපදිනවා. ඒ කැමති දේ ඒ ඒවට කැමති නැද්ද? ඡන්දය උපදින්නේ නැද්ද? කාම ඡන්දය නිසා කාම දැවිල්ල හට ගන්නවා. දැවිල්ල හටගන්නේ නැද්ද ඊට පස්සේ? ඒතර කාම දැවිල්ල හටගත්තා. ඒතර කාම සංඥා නිසා කාම සංකප්පය පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරනවාද? ඊට පස්සේ කාම ඡන්දය ඇති වෙනවා. කාම ඡන්දය ඇති වෙනවාද? ඊට පස්සේ කාම දැවිල්ල ඇති වෙනවා. කැමති දේ පිළිබඳව ලබා ගන්න දැවිල්ල ඉන්නේ ඊගාවට. ඊට පස්සේ කාම පරිේශණය. හොයනවද නැද්ද? දැන් හොයාගෙන හොයාගෙන එකතු කරගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන තියනද? පරිශ්‍රණය කරලා කරලා කරලා මහණෙනි කයිනුත් අකුසල් කරනවා වචනේනුත් අකුසල් කරනවා සිතනුත් අකුසල් කරනවා නැද්ද නැතර කාමදාතු හොඳයිද දැන් මෙන්න ඒතර ਵਿਚාර සොයා බලනවා පරිශ්‍රණය කියන සොයා බලනවා නැද්ද විතර්ක කියන්නේ කල්පනා කරනවා එහෙනම් ద్వාර 6යි අරමුණු 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි සංචේතනා 6යි තෘෂ්ණා 6යි විතර්ක 6යි ਵਿਚාර 6යි 60යි. ඔය 60 තැනම සිත ඇලෙන්නේ නැති. 108 ආකාරයකට ඇලෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. 108 ආකාරයකට ඔය 60 තැන ඇලෙනවා. අන්න තණ්හා පිළිබඳව ඥානය ඇලෙන සිතපේ ඒ සිත නාම ධර්මයක්. එක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යනවා. මොහොතින් ඇති වෙලා නැති වෙලා යන සිතක් නෙමෙයි අල්ලගන්න හදන්නේ. දැන් බලන්න උදේ ඉඳලා මේ මොහොත වෙනකොට ඔයත්ලා මොනතරම් සිත් හැදුවද කියලා. දැන් කෝ ඒ හදපු සිත්? හා? දැන් මේ මොහොතේ සිත් හදන සෝත විඥාන. දැන් මෙතනින් එළියට ගිය ගම චක්ක විඥාන, සෝත විඥාන, ගඳ සුවඳක් આવනොත් ගාන විඥාන. දැන් ආහාර මොනවා ගන්නවා නම් රස විඥාන, ජීව විඥාන, දැනෙන සීත උෂ්ණ පොට්ටබ කාය විඥාන. මනසින් කල්පනා කර කර යන මනෝ විඥාන. නැද්ද? දැන් ඇලිලාම නැද්ද? එහෙනම් තෘෂ්ණාව පිළිබඳව ඥාණය, තණ්හා හේතු පිළිබඳව ඥාණය, තණ්හා නිරෝධ පිළිබඳව ඥාණය. දැන් මේක අයින් කරන්න ඕනේද නැද්ද? අයින් කරන්න ඕනේ මේක. ඇයි? මේක samudāri සත්‍යයි. තෘෂ්ණාව samudāri සත්‍යයි. අර ඉස්සරහා ටික හටගන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන් අයෙක්කීම් කැමති දේ ලැබීම අකමැති දේවල් අකමැති දේවල් ලැබීම කැමති දේවල් නොලැබීම ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන් අයෙක්කීම් දුක්ද හේතු මොකද්ද? samudāri satya තෘෂ්ණාවයි. එහෙනම් තණ්හාව පිළිබඳව ඥානය, තණ්හා සමුදය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධ පිළිබඳව ඥානය, තණ්හාව නැති කරන්න වේදනාව නැති කරන්න, විඳීම නැති කරන්න විඳින තාක්කල් ඇලෙනවා. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා විඳින්නේ. රහතන් වහන්සේ එහෙන් රූප දකිනවා, චක්කු විඥානේ හට ගන්නවා. හැබැයි විඳින්නේ නැහැ. අපි විඳිනවා. රහතන් වහන්සේට සෝත විඥානයේ එනම කණයි ශබ්දයයි නිසා. හැබැයි විඳින්නේ නැහැ. අපි විඳිනවා. ඉතින් විඳිනවා නම් ඇලෙනවනේ. නවත්තන්න හම්බෙන්නේ. විඳින්න ගිය ගමන් ඇලෙනවා. රහතන් වහන්සේට නාසයට ගඳ සුවඳ දැනෙනවා. හැබැයි විඳින්නේ නැහැ. රහතන් වහන්සේට දිවයි රසය නිසා ජීවා විඥානේ හට ගන්නවා. හැබැයි විඳින්නේ අපි රස කර කර විඳිනවා. රහතන් වහන්සේට ශරීරයේ පහසයි නිසා කාය විඥානේ හට ගන්නවා. හැබැයි විඳින්නේ නෑ. මනසයි අරමුණේ නිසා රහතන් වහන්සේට මනෝ විඥානයක් හට ගන්නවා. හැබැයි විඳින්නේ ක්‍රියාවක් වශයෙන් විතරයි සිද්ධ වෙන්නේ. අපිට මානසිනුත් විඳිනවා. ඉතින් විඳිනවා නම් ඇලෙනවා. එහෙනම් තණ්හා පිළිබඳව ඥානය, තණ්හා සමුදය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. දැන් මොකද කරන්නේ? විඳීමයින් කරන්න ඕනේ. තණ්හාවයින් කරන්න. තේරෙනවද? මේ තණ්හාවයින් කරත් ඉතින් ගැටලුවක් නැහැ. එතකොට විඳින්නේ නැහැ. අනේ. දැක්කනම් දැක්කා. ඇහුණා නම් ඇහුණා. දැනුණා නම් දැනුණා. එච්චරයි. එතනින් එහාට දැන් අපි මේ විතර්ක ਵਿਚාරවලට ගිහිල්ලා සිත ඇලිලා උපාදානයට ගිහිල්ලා විතක්ක ਵਿਚාරවලට ගියාම මොකද වෙන්නේ? රැට නිින්ද යන්නෙත් නැහැ. රැට දුන් දාන දවල්ට ගිනි ගන්න. නැත්. බුදුරජාණන් සිද්දේශනා රැට දුන් දාන. ඇයි? හෙට කරන්න තියෙනව කල්පනා කරනවා. රාතන් වහන්සේත් එහෙම කල්පනා කරද්ද සැතපෙන්නේ නැහැ. හෙට කරන්න වැඩක් රාතන් වහන්සේට නැහැ. ඇයි? නිරුද්ධ කළා තියෙන්නේ. ඇලීම අතහැරලා තියෙන්නේ. අවසන් කළා තියෙන්නේ. ඒ කියන්නේ නිවිලා. දැන් අපිට දවල්ට ගිනි ගන්නවා. ඇයි රෑ මතක් කරපේ ඔය දවල්ට ක්‍රියාත්මක කරන්න ඉතින්. එහෙනම් තණ්හා නිරෝධ පිළිබඳව ඥානය තණ්හාව නිරෝධ කරන්න නම් වේදනාව විදීම හොඳයි විදීම එතකොට අපි කවද්ද අවසන් කරන්නේ අදත් පුළුවන් අදින් පස්සෙත් පුළුවන් ඕන අපි නෑ මං අද ඉඳලා දැක්කොත් දැක්ක ඇහුණා නම් ඇහුණා දැන්නොත් දැනුණා මට ඒත් වැඩන්නේ අවබෝධය තුල විදීමෙන් අයින් වෙනවා විසක් අනවබෝධය තුල විදීමෙන් අයින් වෙන්නේ නැහැ අනවබෝධය තුල ඉන්න තාක්කල් විදීම හොයනවා එහෙනම් වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය. ඒතර වේදනාව කියන්නේ සිතුවිල්ල. විඳින්නේ කොහෙන්ද? මනසින්. ඒක නාම ධර්මයක් විතරයි. ඒතර ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යද? තණ්හාවත් නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ලක් විතරයි. විඳීම කියන්නේත් ඒක සිතුවිල්ලක් තුළ ඇති වෙලා නැති වෙනවා. නැවත විඳින්න නම් නැවත අල්ල ගන්න ඕනේ. නැවත විඳින්න නම් නැවත අල්ලන්න ඕනේ. ඉතින් අල්ල අල්ල ඉන්නවා. හැබැයි අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. චිතක්ෂණය තුළ ඉපද බින්දිනවනේ. නාම ධර්මයන්. අල්ලන්න හදන රූප ධර්ම චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා. දැන් මොකද්ද ඒතොර ගන්න? තේරෙනවද කියන එක? එහෙනම් තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. තෘෂ්ණාව නිරුද්ධ කරන්න වෙන ආගම් තියනවද? දර්ශන තියනවද? මත තියනවද? යම් දේවල් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවද? මේ තණ්හාව නැති කරගන්න. සදාහටම නැති කරගන්න. වෙන කිසිම ආගමක්, දහමක්, දර්ශනයක්, මතයක් නැහැ. තථාගත ධම හැර. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා තණ්හා නිරෝධ ඥානය, තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඒ මන් දේශනා කරපු මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කරුණ 8යි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පියවර තුනයි මේ පියවර තුන අනුගමනය නොකර මේ සංසාර ප්‍රවෘත්ති අවසන් කරන්න බෑ සසරේ යන්න පුළුවන් වුණ තරම් සසරේ යන්නේ ඒක නෙමෙයි සසරේ යන්නේ කො නාම රූප දෙකක් යන්නේ එහෙම නැත්නම් නාම ධර්මයන් හතරක් අර අරූපතල හතරේ එහෙම නැත්නම් අසඤ්ඤතලයේ රූපයක් විතරයි. කල්ප 500ක් ගල් පිළිමයක් වගේ හිටියේ. ඒතර එතන වේදනා සංඥා සංකාර නැහැ. අදන රූප ධර්මයන් නැහැ රූපතලවල. අකසඤ්ඤායතනේ රූප නැහැ. අකිඤ්ඤඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ රූප නැහැ. අකිඤ්ඤඤ්ඤායතනේ නේව සංඥායතනේ නේව සංඥා සංඥායතනේ අරූපතල හතරක්. නාම ධර්මයන් විතරයි තියෙන්නේ. සිතුවිලි විතරක් ධානයට සමවැදිලා ඉන්නේ. එච්චරයි. අරූප ධානවල. කල්ප 20000 කල්ප 40000 කල්ප 60000යි නේව සංඥා ඥා සංඥායතනේ කල්ප 84000යි. හැබැයි ආයෙත් එනවා. නැවතත් එනවා. නැවත එතන ඉඳලා යන්න පුළුවන් අටමහා නිරේටත්. ඒකේ වගකීම කවුද ගන්නෙ? ඒ නිදස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. අතහරින්න අපි බණ කියනවා අතහරින්නේ නැහැ අවබෝධ කරගන්න අතහැරෙයි. අවබෝධය තුල අතහැරෙනවා. කොච්චර කිව්වත් මේ දේ අතහරින්න කියලා. ତොර තණ්හා පිළිබඳව ඥානය තණ්හා සමුදය කියන මේ හේතු අයින් කරන්න ඕනේ කියලා. අයින් කරන්නේ අවබෝධය තුල අයින් වෙනවා. නිකම්ම අයින් වෙන අවබෝධය තුල. පැහැදිලිද කියන එක. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වේදනා පිළිබඳව ඥාන හතරයි. වේදනා පිළිබඳව ඥාන හතරක් තියෙනවා. වේදනා සමුදය ඥාන. වේදනා නිරෝධ ඥානය, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. වේදනාව කියන්නේ විඳීම, වින්දනය. කොහෙන්ද විඳින්නේ? එහෙන්. චක්කු සම්පස්සජ වේදනා. චක්කු කිව්වේ ඇහැට. බාහිර රූපයක් මේකට ගැටෙන්නේ. වෙන මොකුත් ශබ්ද අහුවෙන්නේ නැහැ මේකට. ගඳ සුවඳ අහුවෙන්නේත් නැහැ. රසය අහුවෙන්නේත් නැහැ මේකට. මේකට අහුවෙන්නේ රූපයක්. ඒ දෙක නිසා එතන ඉඳලා ධර්මතා තුනක් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කොහෙවත් නැති. ඇසක් මේකට ඇසට බාහිර රූපයක් සම්බන්ධිත. ඒතොර ඇස කියන්නේ සතර මහා ධාතු, බාහිර රූප කියන්නේ සතර මහා ධාතු. තද ගතිය, දියර ගතිය, උස්නේ වාතය. ඒතොර මේක තද ගතිය, දියර ගතිය, උස්නේ වාතය. අර සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක සම්බන්ධ වෙන එකට. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ කොහෙවත් නැති ධර්මතා තුනක්. එතන තිබුණා නම් යම් රූපයක් ඒ රූපය අනුව එතන සිත හට ගන්නවා. චක්ක විඥානය. ඒ අනුව නෙමෙයි එතන සිත හැදෙන්නේ. ඒ අනුව එතන සිත හැදෙන්නේ. එතන පරිසරය අනුව ඒ සිත හැදෙන්නේ. ඒතරේ ඔන්න කොහෙවත් නැති එකක් ආවා. තේරෙනවද? ඒක ඇහෙත් නැහැ, බාහිර රූපෙත් නැහැ. දෙක නිසා හැදිච්ච එකක් ඒක. ඒ කරුණු තුන එකතු කරලා දුන්නා නම් ඒ ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳිනවා. එතකොට චක්කු විඥාන චක්කු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා කියන නාම ධර්ම තුනක් හටගත්තේ මේ රූප ධර්ම දෙකකින්දා සතර මහා ධාතු කොටස් දෙකකින්දා ඒ සතර මහා ධාතු කොටස් දෙකේම නැති නාම ධර්ම තුනක් හට ගන්නවා අන්න වේදනා පිළිබඳව ඥානය ආ මේ විඳින කෙනෙක් නැහැනේ විඳින කෙනෙක් නැහැ පුච්චලයක් නැහැ සත්‍යයක් නැහැ මේ රූප ධර්ම දෙකක් නිසා නාම ධර්ම තුනක් හටගෙන මාව ගිහින් දානවා විඳින තැනට. දානවද නැත්? සත්‍යද අසත්‍යද? අර රූප ධර්ම දෙකක් හින්දානේ ඉදිරි නාම ධර්ම තුනම ආවේ නැත්තම් එන්න බෑ. ඇසට රූපයක් මොන ගැහුන්නේ නැත්තම් චක්කු විඥානය හැදෙනවද? ඒ නාම ධර්මය හටගන්නේ නැහැ. ඒක කරුණු තුන එකතු කරන්න බෑ ස්පර්ශනාමිති නාම ධර්මය හටගන්නේ නැහැ. ස්පර්ශයක් නැත්තම් විඳින්නත් බෑ. තේරෙනවද කියන්නේ? එහෙනම් මේ රූප ධර්ම දෙකක් නේද මේ අපේ මනස විකෘති කළේ. ඒ රූප ධර්ම දෙක කියන්නේ සතර මා ධාතු කොටස් දෙකන්නේ. ආ. එහෙනම් වේදනා පිළිබඳව ඥානය. දැන් විඳින කෙනෙක් ඉන්නවද? ත පුජ්‍යලෙක් ඉන්නවද? සත්‍යයක් ඉන්නවද? එහෙම නැත්නම් මේ නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍යද? ඒ රූප ධර්ම දෙක නාම ධර්මයට ප්‍රත්‍යයයි. දර චක්කු විඥාණයට ප්‍රත්‍ය වුණේ රූප ධර්ම දෙකයි. කරුණු තුන එකතු කරේ ස්පර්ශයයි. ඒ නාම ධර්මය. ස්පර්ශය නිසා විඳින ඒත් නාම ධර්මයක්. දැන් කවුද විඳින්නේ එතකොට? වේදනා පිළිබඳව ඥානය. චක්කු සෝත සම්පස්සජා වේදනා. කන මූලික වෙන්න ඕනි. කනෙන් විඳින්න නම්. හැබැයි බාහිර ශබ්දයක් මේකේ ගැටෙනවත් එක්කම එතන ඉඳලා එන්නේ මේ දෙකේම නැති කරුණු තුනක්. කනේ සිත් නැහැ. බාහිර ශබ්දයේ සිත් නැහැ. හැබැයි දෙක සම්බන්ධ වීම නිසා සිතක් කොහෙවත් නැති. එතන තියෙන පරිසරය අනුව. එතන තියෙනවා නම් යම් ශබ්දයක් ඒ ශබ්දය අනුව නෙමෙයි දෙ සිතෙන්නේ. සෝත විඥානය. කරුණු තුන එකතු කරන්නේ සෝත සම්පස්සේ. සෝත සම්පස්සජ වේදනා. නාම ධර්මයක්. ස්පර්ශයන් නාම ධර්මයක්. සෝත විඥානයත් නාම ධර්මයක්. කණයි ශබ්දයයි රූප ධර්ම දෙකක් සතර මහා ධාතුන්ට අයිති දෙකක්. දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? දැන් මමද හැදුවේ. මමද වින්දේ. නෑ. හේතුඵල හ්ම්. ගාන සම්පස්සජා වේදනා. ඒකට නාසය ඕනේ. බාහිර ගන්ධයකුත් ඕනේ. ඒතර දෙකේම නැති දෙයක් නෙන්නේ. ඝන විඥාන. ගඳ සුවඳ දැන ගැනීමේ සිතක් හැදෙනවා. කාරණා තුන එකතු කරන්නේ ඝන සම්පස්සයයි. ස්පර්ශය නිසා විඳිනවා. කවුද විඳින්නේ? විඳීම නැවත සිතක් හැදෙනා නාම ධර්මයක්. ඝාන විඥානයේ නාම ධර්මයක්. ඝාන සම්පස්සේ නාම ධර්මයක්. ස්පර්ශය නිසා විඳින විඳීමත් නාම ධර්මයක්. ඒ නාම ධර්ම තුනම ආවේ මේ නාස්යයි ගන්ධය නැමැති රූප ධර්ම දෙකින් ද නෙමෙයිද? ඉතින් බලන්නකො ඉතින් ඔය තියෙන ඔය කට්ටියට ඔය ඥානෙ. දැන් තියෙනවනේ ඥානෙ. හ්ම්. එහෙනම් මොකක්ද ඥානෙ? වේදනා පිළිබඳව ඥාන, වේදනා සමුදය පිළිබඳව, වේදනා නිරෝධ පිළිබඳව ඥානෙ. දැන් මොකක්ද අයින් කරන්න ඕනේ? ස්පර්ශය අයින් කරන්න ඕනේ. හයි. ස්පර්ශය තියෙන තාක්කල් විඳින පස්සපච්චා වේදනා. චිවා සම්පස්සජා වේදනා. දිව මූලික වෙන්නේ. සතර මහා ධාතු බාහිර රසය සතර මහා ධාතු දෙකක් කොටස් දෙකක් සම්බන්ධ වෙනවා. ජීව විඥාන රස දැනගැනීමේ සිත. ජීව සම්පස්ස කර්ණ තුන එකතු කළා. ඒකට සම්බන්ධ කළා. ජීව සම්පස්ස ජීව සම්පස්සජ වේදනා. නාම ධර්ම තුනක්. හරිද තේරෙනවද කියන එක? ඒතර වර්තමානයේ මේ සෑම මොහොතකම ක්‍රියාවලිය නෙමෙයිද තියෙන්නේ. හේතු ප්‍රත්‍යයට අනුව එහෙනම් වේදනා පිළිබඳව ඥානය ආයෙත් තියෙනවා. කාය සංපස්සජා වේදනා. කාය ශරීරය මූලික වෙනවා. බාහිර සීත උෂ්ණ දෙකෙන් එකක් හම්බ වෙනවා. ඒ අනුව කාය විඥාණය කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි, කාය සංපස්ස, සංපස්සජා වේදනා. තියෙනවද? ඒතරේ නාම ධර්ම තුනක්නේ, සිතුවිලි තුනක්නේ, ශනයක් තුල ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි තුනක්නේ තියෙන්නේ. අර රූප ධර්ම දෙකින්ද නෙමෙයිද? එහෙනම් නාම රූපද ඕනොට ප්‍රත්‍ය? මමද එතකොට විඳින්නේ? පුජ්‍යලේ සත්‍යයක් ජීවේ දැන් හේතුඵල. හේතුඵල. මනෝ සංපස්සජ වේදනා. මනස බාහිර අරමුණු දෙක නිසා මනෝ විඥානේ. මනෝ සංපස්ස කරුණු තුන එකතු කළා පස්සපච්ච වේදනා. වේදනා පිළිබඳව ඥානය දැන් තියෙනවා. වේදනා සමුදය පිළිබඳව ඥානය. ස්පර්ශය නිසාම තමයි විඳින්නේ වෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. පස්සපච්චා වේදනා කිව්ව එකයි. එහෙනම් වේදනා සමුදය පිළිබඳව ඥානය, වේදනා නිරෝධ පිළිබඳව ඥානය. වේදනාව නිරුද්ධ කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? ස්පර්ශ අයින් කරන්න ඕනේ. නැතුව පුළුවන්. හා? කවදාවත් බෑ. ତර වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. මොනක්ද තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා ඒ පිළිබඳව නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. දැන් ඥාන ටිකක් උපදවා ගත්තද? අනිත් ඥාන ටික කියන්නේ ඊගාව ධර්ම දේශනාවේදී. මේක සූත්‍රය කියන්න ධර්ම දේශනා තුනක් ගන්න වෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා උපාදානයට එනකන් දැන් කිව්වා වේදනාවට එනකන් ඊටු ටික කියන අනිත් සූත්‍රයේදී. අනිත් දේශනාවේදී. ධර්ම දේශනා කාලය ඉවරයි. පැහැදිලිද කියන්නේ? හේතුඵල දහම් පටිච්චසමුප්පාදේ මේක අවබෝධ කරගන්න. ඒත් ඒක අවබෝධ කරගත්ත දාට චලසෝතපන්නේ. චලසෝතපන්නේ. අපාය දොරවල් වැහිවා. තිරිසන් ලෝකයේ പ്രേත ලෝකයේ දොරවල් වැහුවා. ඒ තාක්කල් එකුරුමයි මේ ධර්මය අවබෝධ කර නොගන්න තාක්කල් പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරේ උරුමයි. කැමැති දේවට එපානේ. එහෙනම් ධර්මය අවබෝධ කරගෙන අපි මොකද කරන්නේ මේ භවී? අඩුම වශයෙන් චුල්ලසෝතාපන්න නේ. ඒක අවශ්‍යයිනේ. හොඳයි එහෙනම්. ධර්ම අවබෝධය පිණිස බණ කිව්ව සසරින් නිවනට